එහෙමයි ස්වාමින් වහන්සේ ඒකත් ඉතාමත්ම පැහැදිලි. අවසාන වශයෙන් ස්වාමින් වහන්සේ දැන් ගිය සැරේ ගිය සතියේ සාකච්ඡාවටත් සම්බන්ධයි. ඒ වගේම මම මේ රතන සූත්‍රය හිම කියවලා යම් යම් කරුණු ගැන අධ්‍යයනය කරනකොට භික්ෂූන් සහ සංඝ රත්නය කියන එකේදී විශේෂයෙන්ම සංඝයා කියන වචනේ අර්ථය උපසම්පදා ශීලයක් රකින මාර්ගඵල ලැබූ හෝ නොලැබූ පිරිස බොහොම උතුම් පිරිසක් හැටියට ඒ මොකද නිර්වචනයම දීලා තියෙන්නේ මෙහෙමයි නමුත් දැන් අපි පුද්ගල වශයෙන් භික්ෂූන් හැටියට ඒ භික්ෂුන් වහන්සේලාගේ ඇතැම් ඇතැම් භික්ෂුන් වහන්සේලාගේ දුබලකම් දැක්කට දැන් සංඝ කියන වචනයට ඒ ඒ ඒ සමාජයට විශේෂයෙන්ම රතන සූත්‍රයේ දක්වලා තියෙන විදිහට සංඝ රත්නය ඒ ඒ සංඝ රත්නය කෙරෙහි යම්කිසි විදිහකට යම් කෙනෙක් තුල අකමැත්තක් ඇති කරගත්තොත් ඇති වුණොත් ඒක එයාගේ සංසාර ගමනටත් අහිතකර විදිහට බලපාන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ ඔව් ඒවායේ ඉතින් ඊටාම පරිස්සම් වෙන්න ඕන තැන තමයි දැන් අපි හිතමු අම්මා තාත්තගේ යම් යම් දුර්වලකම් තියෙන පුළුවන් අම්මා තාත්තගේ රහතන් වහන්සේලා නෙමෙයිනේ. ඒතර අම්මා තාත්තගේ දුබලකම් තියෙන පුළුවන්. හැබැයි දුබලකම් තියෙනවා කියලා එකත් එක ගැටෙන්න ගියොත් ගැටෙන්නේ කාත් එක්කද අම්මා තාත්තා කියන මේ මේ සම්මත අවස්ථාවත් එක්කයි ගැටෙන්නේ. ඒ සම්මත පුද්ගලයාත් එක්කයි ගැටෙන්නේ. දුර්වලකම් තියෙන්න පුළුවන්. හැබැයි ගැටුම ගැටුමේදී ඉලක්ක වෙන්නේ අම්මා තාත්තා කියන පදනම. ඒ නිසා ඝාතනය කළොත් අම්මා තාත්තගේ දුර්වලකම් තිබුණා. යා මාව මරන්න ආවා. ඒ නිසයි මම මෙරු ඒ කතා දාලා නැහැ. ඒක වෙනම කාරණයක්. ඒකේ කර්මය යාගේවයි. හැබැයි අම්මා තාත්තා ඝාතනය කළා නම් ඒ අනන්තර පාප කර්මය තමයි. ඉතින් අන්න ඒ වගේ මේ භික්ෂුව කියන තරදී ආර්ය தත්තටපත් වෙච්ච අය අරිය සංඝ කියලා හඳුන්වනවා. එතකොට ඒකට ගිහි පැවිදි කතාවක් අදාළ නැහැ සෝවාන් සකදාගාමි අනාගාමි ආරය. එතකොට බික්ඛු සංඝ කියලා විශේෂයෙන් හඳුන්වනවා සමහර තැන්වල පොදුවේ සංඝ කියලා හඳුන්වනවා. එතනදී අර චීවරය දරාගෙන උපසම්පදාව ලබාගත්තු මේ ශාසනයට මහානකමට ඇතුළත් වෙච්ච පිරිස. එතකොට ඇතුළත් වෙච්ච පිරිස බුදුරජාණන් වහන්සේගේ ධර්මානුවාදය අනුගමනය කරමින් ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ හැසිරෙන්නට ප්‍රතිඥා දීලා ආපු පිරිසක්. එතකොට දැන් ඒගොල්ලන්ගේ ඇතුළේ මොන දුර්වලකම් තිබුණත් ඒවා ඒගොල්ලෝ අරන් හැබැයි ඒගොල්ලොත් එක්ක අපි ගැටෙන්න ගියොත් අපි අපි සම්මුතිය වශයෙන් ගැටෙන්නේ කෙස් ක්‍රැවල් කපපු කලිසම් කමිස අයින් කරලා සිවුරක් ඇඳගත්තු මෙහෙම චරිතයක් එක්කයි ගැටෙන්නේ. එතකොට මේ ගැටෙනකොට දුර්වලකම් තියෙන්න පුළුවන්. හැබැයි අර අම්මා තාත්තා කියන සම්මුතිය වගේ පැවිද්දා භික්ෂුව කියන මේ මේ සම්මුතියත් එක්කයි ගැටෙන්නේ. ඒක Tamanට දීර්ඝ කාලයක් අවැඩ පිණිස පවතේ. දැන් අර මොකක්ද අර එක වැද්දෙකුගේ කතාවකදී ධම්මපදයේ තියෙනවා මේ සුනකයෝ අරගෙන යනවා ඒ වැද්දා මේ දඩයේදී. එතකොට ගියාට පස්සේ මේ භික්ෂුවක් දැකලා අර වැද්දා කොහොම හරි ඒ භික්ෂුවට උසිගන්නනවා අර අර බල්ලෝ ටික. ඊට පස්සේ මෝ ගිහිල්ලා බල්ලෝ ටික හපා කණ්ඩ හදනකොට ඒ හාමුදුරුවෝ කොහොම හරි එතන තිබිච්ච ගහකට ගොඩ වෙනවා. ගොඩ වුණාට පස්සේ මේ අර බල්ලෝ ටික දැන් වටේම මේ බුර බුරා හපා කණ්ඩ දඟනවා. ඉතින් මේ හාමුදුරුවෝ හදිස්සියේ කොහොම හරි අර ගහට ගොඩ වෙනකොට සිවුර ගැලවිලා වැටුණා. සිවුර ගැලවිලා වැටුනේ වැද්දාගේ ඇඟට. වැද්දාගේ ඇඟට වැටිච්ච ගමන් බල්ලෝ ටික වැද්දාව පෙරලගෙන ගෑවා. එතකොට මොකද බල්ලන්ට දැන් බල්ලෝ ටික හාමුදුරුවෝ හඳුනාගත්තේ උන්ට ඉවෙන් හඳුනා ගන්න පුළුවන්. හැබැයි දැන් මේ මේ වෙලාවේ ආවේගියත් එක්කලා ඉච්චර සූක්ෂම දැන හැඳිනීමක් නෙමෙයි. බල්ලට උනත් ඉවෙන් හඳුනා ගන්න හොඳ අවධානයක් තියෙන්න ඕනේ. හැබැයි මෙතනදී දර්ශනයත් එක්ක අර උසිගන්නේ අර කහ සිවුරට ඒතර කහසිගුරට උසි ගන්නකොට නිසා දැන් ඒ කහසිගුර තියෙන කෙනාව තමයි දැන් හපා කන්න මරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් කහසිගුර මේ මිනිහගේ ඇඟට වැටුණාන් පස්සේ ඒ මිනිහා මරලා තමයි නැවතුනේ. ඒ දඩයන් බඳුට. ඉතින් අන්න ඒ වගේ සිවුරත් එක්ක හැප්පුණාම සසර ගමනේ සිවුර දරාගෙන ඉන්නේ දුස්සීල භික්ෂුවක්ද සෝවාන් කෙනෙක්ද සකෘදාගාමි කෙනෙක්ද අනාගාමි කෙනෙක්ද රහතන් වහන්සේ නමක්ද පසේ බුදු කෙනෙක්ද සම්මා සම්බුදු කෙනෙක්ද අදාළ නැහැ සිවුරත් එක්කලා හැප්පිලා පුරුදු වෙච්ච ගමන් ඊට පස්සේ සිවුර දරාගත්තු ඇත් එක්කලා හැප්පෙන්න එතකොට ඉතින් අර මායයට වගේ නිකන් සසර ගෙවා ගන්න බැරි කර්ම ගොන්නක් රැස් කර ගන්න පදනමක් හැදෙනවා ඒ නිසා ඒවා ඉතාම බරපතල කාරණා. පුද්ගලයාගේ දොස් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. ඒක ඉතින් එයා අරගෙන යයි. ඒ පුද්ගල අඩුපාඩුව කියලා අපි හැප්පෙන්න ගියොත් ඒ හැප්පෙන්නේ අර සම්මුතියත් එක්ක. ඒක දීර්ඝ කාලයක් අනර්ථය පිණිස පවතී. එහෙමයි ස්වාමීන් වහන්සේ ඉතාමත්ම පැහැදිලි ස්වාමීන් වහන්සේට බොහෝමත්ම පිං සිද්ධ වෙන්න ඕනේ තෙරුවන් සරණයි සරණයි